නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් හොඳයි මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන කේසී සූත්‍රය අපි ආලා තියෙනවා මේ කේසි කියන මිනිසයා අස්වැයන් ඇති දැඩි කරන අස්වැයන් පාලනය කරන අස්වැයන් මෙල්ල කරන අස්වැයන් රෝහණය කරන්න පදින්න දක්ෂ මිනිසය කියන එක අපි හැමෝම දැනගෙන සිටිනවා මේ කේසි කියන මිනිසයා බ්‍රාහ්මණ වංශයේ ඉපදිලා මේ අස්වැයන් පාලනය කරන එක પરම්පරාවෙන් කරගෙන ආපු රස්සාවක් රස්සාවක් ඇටියට හැමදාම මේ කටයුත්තේ නිරත වෙනවා ඕනම අස්වැයෙක් කිසිම කීකරුකමක් නැති ආංකාරකමෙන් උඩඟුකමෙන් තියෙන ඕනම අස්වැයෙක් එයා පාලනය කරගන්නවා. එයාට දක්ෂකම් තියෙනවා. පොඩි අස්වැයෙක් අරගෙන ගිහිල්ලා මේ අස්ව පැටියා රජ්ජිරුවන්ගේ පරිහරණය පිණිස සූදානම් කරන්න කියලා කිව්වාම එයාට දක්ෂකම තියෙනවා. ඒ අස්වැ පොඩි කාලේ ඉඳලා ඊළෑ කරලා ඒ විදියට ආරක්ෂිත ලෙස ගමන් කරන්න කියන කියන අනපිලිපදින්න කියන කියන මේ නියෝග වලට අනුව කටයුතු කරන්න මේ අස්පියාව මනාකොට සකසුරුවම් කරලා ගෙනල්ලා රාජධානියට බාර දෙනවා. ඒ නිසා මේ කේසි කියන පුද්ගලයා ගොඩාක් ප්‍රසිද්ධ මිනිසෙක් වුණා. ගේ සිට රාජ්‍ය ගෞරවය තිබුණා. හේතුව ඒ කාලේ අපි දන්නවා අපිට දැන් තියෙනා වගේ රෝද 4 6 8 වාන තිබුණේ නැහැ. එහෙනම් ඒ කාලේ ඔක්කොම රාජ්‍ය ගමන් ගියේ අස්වැයා පිට. විශේෂ සිටවරු සියලුම දෙනා වාහනයක් වශයෙන් පාවිච්චි කරුවේ මේ අස්වැයොන් ඒ වගේම ගවයොන් බැඳගත්තා වූ කරත්ත තමයි පාවිච්චි කළේ. එහෙනම් මේ අස්වැයා සම්පූර්ණ යුද්ධවලට සූදානම් කරන නිසා අස්ය රාජ්‍යරුවන්ගේ ගමන් වලට රාජ්‍ය සේවය පිණිස යොදව ගන්න නිසා මේ කේසිට විශාල ගෞරවයක් තිබුණා. මේ විදිහට මේ කේසි අස්වැයන් দমনය කරමින් අස්වැයන් ඇතිදැඩි කරමින් බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙගෙන යනකොට මේ කේසිට එකපාරට ආරංචි වුණා ඔයා මොන පාලකෙක්ද ඔයා අස්වැයන් විතරයි මෙල්ල කරන්නේ අන්න තථාගතයන් වහන්සේ මිනිසයන් මෙල්ල කරන ධර්මයේ දන්නවා මිනිසයන් මර්ධනය කරනවා මිනිස්සු පාලනය කරලා ජය ගන්නවා අන්න ඒක පොඩ්ඩක් ඔයා දැනගන්න කියලා මෙයාට ආරංචියක් ලැබෙනවා. කේසි කල්පනා කරනවා හැබැයිට මේ මිනිස්සු පාලනය කරන ක්‍රමය මන් දන්නේ මිනිස්සු ඊළා කරන ක්‍රමය මන් දන්නේ මොකද්ද මේ ක්‍රමය මේකත් දැනගන්න ඕනේ කියලා වරලා තථාගතයන් වහන්සේ අම්බ වෙන්න ජේතවනාරාමයට ගිහිල්ලා নমස්කාර කරලා භාග්‍යවත් තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මිනිස්යෝ මෙල්ල කරන බව මට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒක හැබෑද කියලා කිව්වම එහෙමයි කේසි කියලා කියනවා. කේසි ආනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ මිනිස්යා මෙල්ල කරන ක්‍රමේ පොඩ්ඩක් කියලා දෙන්න. ඒතු මං අස්වියෝ මෙල්ල කරන්න විතරයි දන්නේ. මිනිස්යෝ කියන කට්ටිය ගොඩාක් දැනුම තියෙන කට්ටිය හිතේ මොනවද හිතන්නේ මොනවද කතා කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. කොයි වෙලේ කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ළඟා වුරුදු 20ක් 25ක් 30ක් ජීවත් වෙලා එකට කාලා බීලා හිටියත් මේ මිනිස්යාගේ ඇතුලේ තියෙන දේ අපිට හොයාගන්න බෑ. ඒ නිසා මේ මිනිස්යෝ මෙල්ල කරන ක්‍රමවේදය මට අනුකම්පා කරලා දේශනා කරන්න කියලා කිව්වාම තථාගතයන් වහන්සේ කේසිගෙන් ආනවා කේසි ඔයා මේ අස්විව මෙල්ල කරන්නේ කොහොමද ඉතල ඒක මට කියලා දෙන්න කියලා කිව්වාම අවසරයි භාග්‍යතුන් වහන්සේ කියලා කේසි කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සමහර අශ්වයෝ ඉන්නවා බොහොම ගුණ යාපත් හොඳ හොඳ බවවලකින් ඉපදිලා මිනිසත් බව ලබලා තපස් රැකලා මේ වගේ හොඳ තැන්වල ඉඳලා පොඩි පොඩි අඩුපාඩු නිසා ඒගොල්ලෝ ඇවිල්ලා මේ අස්වකුල වල ඉපදෙනවා ඒ අංග ලක්ෂණ වලින් මම තේරුම් ගන්නවා අපේ අංග ශාස්ත්‍රයේ මම පුංචි කාලේ ඉගෙන ගත්තා අපේ පරම්පරාවෙන්. ඒ අංග ලක්ෂණ වලින් මෙයා මොන භවයේද ඉපදුනේ කියලා මම දුරතියාම දැකලා එයාට ගොඩාක් ආදරෙන් කතා කරනවා. තාපසියෙකුට කරන ගරුත්වය දෙනවා. තාපසියෙකුට කරන සත්කාර දෙනවා. එයා බොහොම ඉක්මනට සන්තෝෂෙන් ඊලා වෙනවා. එයාට මුරුදු වචන වලින් සංග්‍රහ කරනවා. ගරු වචන වලින් සංග්‍රහ කරනවා. ඒ අස්සයා මං ඊලා කරගන්නවා. අපේ પરම්පරාවේ හැම කෙනාටම මේ අංග විද්‍යාව උගන්වපු නිසා මම නැවත බලනවා තවත් අස්පෙක් දිහා මොකද්ද මේ අස්පයාගේ තියෙන අඩුපාඩුකම් කියලා බලනකොට එයා പ്രേත භූත ලෝකවල ඉපදිලා ගොඩාක් තිරිසන් බවල ඉපදිලා කිසිම ಗುಣධර්මයක් නැහැ හැම අඩුපාඩුවක්ම පේනවා එතකොට මම එයාට මුරුදු වචන වලින් සලකන්නේ නැහැ එයාට සැර කරනවා මෙතන හිටු අතන්ට ඵල කියලා සරපරුස වචන වලින් ගොඩාක් දැඩිලිසල බැනවැදලා බය කරලා අයියෙන් සද්ද කරලා චකිතය ඇති කරලා ඒ අස්වැත් මෙල්ල කරගන්නවා සමහර අස්වෝ ඉන්නවා මිනිසත් භවයේ තිඳලා සමහර තිරිසන් කුලවල තිඳලා මේ සත්‍යෝ මා අමුතුම සත්‍යයෙන් කොයි වෙලේ කොයි විදිහට වෙනස් වෙයිද කියලා දන්නේ ඒ නිසා මම හොඳට ඉන්නකොට හොඳ වචන වලින් කතා කරනවා ඒ මේ දඟලනකොට නරක විදියට දැඩි විදියට සැසිරලා හොඳ වචනේ වලින් සර වචනේ වලින් සරකලා ඒ ආශ්‍රයත් මම මෙල්ල කරන ගන්නවා සමහර අස්වැය ඉන්නවා අපායෙන් උඩට අවිල්ලා අස්වැය කියලා ඉපදිච්ච කට්ටියත් හම් වෙනවා. ඒ කට්ටිය කිසිම දෙයකින් මෙල්ල කරන්න බෑ. මා අමුතුම තිරිසන් ගුණාංග තියෙන්නේ. මොකවත් කරන්න බෑ. ඒ නිසා එයාට සැර කරලා සැර කරලා අදන්න බැරි නිසා එයාව මම මරලා දානවා. හේතුව මපට මෙල්ල කරන්න බැරි සත්වයක් මේ ලෝකේ හිටියා නම් කේසිටත් පාලනය වෙන්නේ නැති අස්වියෝ මේ ලෝකේ ඉන්නවයි කියලා කියන එක අපේ પરම්පරාවට නින්දාවක්. කේසිට තමන්ගේ પરම්පරාව ගැන මාන්නය තිබුණා, ආහංකාරකම උඩඟුකම තිබුණා. ඒ නිසා પરම්පරාවට කැළලක් වෙයි. කේසිගේ වංශයට මේක කැළලක් වෙයි. ඒ නිසා කේසිටේම දෙයක් වෙන්න දෙන්න බෑ. ඒ પરම්පරාවට නින්දාවක් වෙන්න බෑ. බෙල්ල කපලා මරලා එයාව වලදාලා දානවා. කේසි මස්කන් නැති නිසා ඒගොල්ලෝ ඒ සතා මරලා බොහොම දාන කටයුතු කරනවා. මේ විදිහට කේසි තමන්ගේ අශ්වය පාලනය කරන ක්‍රමවේද හතරක් ගැන තථාගතයන් වහන්සේ ඉදිරියේ බොහොම පැහැදිලිව දේශනා කරාම තථාගතයන් වහන්සේ දන්නවා කේසි ගොඩාක් ප්‍රඥාවන්තයි. උප්පත්තියෙන් බ්‍රාහ්මණයෙන් ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දන්නවා. එහෙනම් කේසිට සාමාන්‍ය කතන්දර කියලා බෑ. කේසිට ටිකක් ගැඹුරින් කියන්න ඕනේ කියන එක තථාගතයන් වහන්සේ තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයට කතා කරනවා කේසි මේ විදියටමයි මම මිනිස්සු দমনය කරන්නේ. තථාගතයන් වහන්සේ පුරුෂ ධම්ම සාරතිය කියලා කියනවා. ඒකට හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේ මේ ආකාර අතරටම මේ ලෝක සත්‍යය দমনය කරමින් සද්ධර්මයේ දේශනා කරමින් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන අවශ්‍ය කටයුතු කරමින් තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනය වැඩවසනාසේක මේ ක්‍රමෙමයි කියලා කිව්වම කේසියානවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා මට ඒ ක්‍රමය කියලා දෙන්න කියලා කිව්වම කේසී මම මේ ලෝක සත්‍යයට මහා කරුණා සමාපත්තියට සමවැදිලා මේ ලෝකයේ කාටද තථාගතයන් වහන්සේගේ පීඨ අවශ්‍ය කාටද තථාගතයන් වහන්සේගේ පීඨ ලබන්න කුසලයේ තින්නේ කියලා මහා කරුණාවෙන් මම මේ ලෝකෙ දිහා බලලා 이르දියෙන් එතනට වැඩලා අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරලා මුරුදු වචන වලින් සංග්‍රහ කරලා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ධර්මයේ දේශනා කරලා අරියත් බෝධියටපත් කරලා ඒ කට්ටිය සසර දුකෙන් මුදව ගන්නවා මේක මම මිනිස්සු দমনය කරන පළවෙනි ක්‍රමය කියලා කියනවා කේසී දෙවන ක්‍රමය තමයි ගොඩාක් දාමරිකයෝ වෙලා ගොඩාක් අඩුපාඩුත් එක්ක මේ ලෝකේ ගොඩාක් තිරිසන් කුලවල ඉපදිලා උඩට ආපු කට්ටිය මිනිස්සුස් අරගෙන හිටියාට ඒගොල්ලෝ රෞද්‍ර වෘර්කයෝ වහාම මිනිස්සු දඩයක් කරගෙන මරා ගන්න තරම් භයානක මිනිස්සු කොච්චර එකට කාලා බීලා එක gedara නිදාගෙන හිටියන් කොයි වෙලේ එයා තුල තියෙන තිරිසන් ගුණාංග එළියට එයිද දන්නේ කොයි වෙලේ එයා අපේ බෙල්ල කපයිද දන්නේ මේ තරම් භයානක ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා ඒ කට්ටියට කිසිම අනුකම්පාවක් නැහැ සිංහනාද කරලා ඇඟේ රෝම කෙලින් වෙන්න සැරෙන් කතා කරලා බය කරලා චම්බිතත්ත්‍ය ඇති කරලා ලෝමංශය ඇති කරලා බය උත්පාදනය කරලා එයාට ධර්මය අවබෝධ කරලා දීලා එයාව සසරෙන් ගලවලා අරියත් බෝධියෙන් සංසාර දුකෙන් නිදහස් කරනවා. මේක තමයි මම පුරුෂයෝ দমনය කරන දෙවනි ක්‍රමය කියලා දේශනා කරනවා. කේසී තථාගතයන් වහන්සේ පුරුෂයෝ দমনය කරන තුන්වෙනි ක්‍රමය තමයි මිනිසත් භවයේ තිපදිලා තිරිසන් ලෝකයේ තිපදිලා പ്രേත භූත ලෝකවල තිපදිලා අපාය තිපදිලා දිව්‍ය ලෝකයේ තිපදිලා ආපු මිනිසයා සමහරලාට හොඳට කතා බහ කරනවා මොනවාරි දෙයකින් කැළඹුණාම කැත විදියට ඇසිරෙනවා ඒ වගේම ගුණයාපත්කමින් දාන පින්කම් දෙනවා අඩුපාඩුවක් දුන්නාම ඒ සේනාසනය විනාශ කරන්න කටයුතු කරනවා එයා මිනිසියෙක් විදියටත් කටයුතු කරනවා දෙවියෙක් විදියටත් කටයුතු කරනවා සත්පුරුෂයෙක් විදිහටත් පින්කම් කරනවා අසත්පුරුෂයෙක් විදිහටත් අවුල් කරනවා එහෙනම් මේ වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා ඒ මිනිස්සු අම්බ වුණාම මම මේ මිනිස්සු හොඳ දේවල් කරනකොට මු르දුකමෙන් යාපත් ලෙස මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා අයාපත් වැඩ කෙරුවාම විනය පනවලා ශික්ෂා පනවලා දඬුවම් කරලා පළවා ඇරලා දඬුවම් වලින් විශාලයෙන් සිංහනාද කරලා එහෙම මර්ධනය කරනවා හොඳිනුයි නරකුනේ සංග්‍රහ කරලා හොඳිනුයි නරකුනේ කියන ක්‍රමවේද දෙකකින්ම ඒගොල්ලෝ පාලනය කරලා ඒ තුලින් හරියත් බෝධිය දීලා සංසාර දුකෙන් විමුක්තියටපත් කරනවා මේක තමයි තථාගතයන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරතී කියන තුන්වෙනි ගුණාංගය කියලා දේශනා කරනවා නැවත භාග්‍යතුන් වහන්සේ කේසිට කතා කරලා කියනවා කේසි තථාගතයන් වහන්සේගේ අතරවෙනි ක්‍රමය තමයි කවදාවත් හදන්න බෑ මේ බුද්ධ ශාසනය නිවන් දකින්නේ කවදාවත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ ගොඩාක්ම පව් කරගෙන අපායට යන්නම සුදුසුයි කියලා දැනගත්ත මිනිසයා වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ පාරමිතාවේ කාලය වැය කරන්නේ තථාගතයන් වහන්සේගේ වචන වියදම් කරන්නේ අපායට යන්න මිකෙනා අපායට යන්නරලා එයාගේ සම්පූර්ණ සම්බන්ධකම් බිඳලා දමනවා. කේසියාර අස්සයා මරලා දානවා වාගේ මම බ්‍රහ්ම දණ්ඩනේ දීලා යව මරලා දානවා. කිසිම දවසක තථාගතයන් වහන්සේත් එක්ක කතා කරන්නේ එයාව ආශ්‍රය කරන්නේ එයාව අහිම්ම කරලා දානවා. ඒක තමයි මම මිනිස්සු මරණ ක්‍රමවේදය. මේක තථාගතයන් වහන්සේ පුරුෂ ධම්ම සාරතී කියන ගුණය තුලින් හතරවෙනි ගුණාංගය කියලා කේසිට කිව්වාම කේසි හරි සන්තෝෂ වෙලා කේසි තේරුම් ගන්නවා තථාගතයන් වහන්සේ කිව්වේ මේ පුරුෂය দমনය කරන එකක් නෙමෙයි හේතුව මං ආලා තියෙනවා ත්‍රිවේදයේ තුල මේ ලෝකයේ පුද්ගලයෙක් සත්වයක් නෑ ඒසව කාශ්‍යප තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම නාමයකින් රූපයකින් පවතින සංඥා සංස්කාර ධර්ම හැම දෙයක්ම තොරතුරු වල පිණ්ඩයක් පුද්ගලයෙක් සත්වයක් නෑ කියලා ඒ ශ්ලෝකයට අනුව මේ ලෝකයේ හැමතැනම මේ ඇවිදින්නේ තොරතුරු වල ගුලියක් හැමතැනම තියෙන තොරතුරු වල පිණ්ඩයක් හැමතැනම තියෙන තොරතුරු පිරිච්ච වස්තුවක් එනං හැමතැනම තොරතුරු නම් ඒ තොරතුරු කර්ම නම් කර්ම තමයි මේ පින්ඩයක් වශයෙන් හැමතැනම ඇවිදින්නේ කටයුතු කරන්නේ කතා කරන්නේ ඇසිරෙන්නේ එහෙනම් මෙතන පුද්ගලයෙක් සත්‍යයක් නෑ එහෙනම් මේ පුරුෂයෝ দমনය කරනවායි කියලා තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු ක්‍රමවේද අතර පුද්ගලයෙක් නැත්නම් මිනිසෙක් මෙතන වෙන්න බෑ මිනිසයා කියලා වචනයකින් භාග්‍යතුන් වහන්සේ සමාන කළේ සිතට দমনය කරනවායි කියලා දේශනා කළේ ඒ සිත වීති වලට එහෙනම් නිරෝධ කරලා අරියත් කරනවායි කියලා කියන්නේ කියන්නේ කර්මය ඉවර කරනවායි කියන ධර්මතාවයට කේසි මේක ගැඹුරින් තේරුම් අරගෙන කේසි සාදුකාරයක් දීලා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ ගුණ එතන ඉඳලාම වඩන්න පටන් ගන්නවා එහෙනම් අපිත් මේ ලෝකේ ජීවත් වෙනකොට කේසිට තිබිච්ච අවබෝධය අපට තිබිය යුතුයි. කේසි මොනතරම් ගැඹුරින් මේක තේරුම් ගත්තද? තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මය එයාගේ නිර්වාණ පණිවිඩය කරගත්තද? ඒ වගේ අපිත් අපේ ජීවිතය තුළ මේ සූත්‍රයෙන් අවබෝධය ලබන්න ඕනේ. ඒක තමයි අසකන දිව නාසය සමසිත තුළින් පුරුෂ ධම්ම සාරතී ගුණය අපි වඩන්න ඕනේ. අපි හිතනවා මේ නව ගුණ ආරාදී තථාගතයන් වහන්සේගේ ගුණ මේ පොතට සීමා වෙච්ච එකක්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු කියලා අපි දේශනා කරනවා. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ ගුණ අපි පොතෙන් බලලා කිව්වට ඇත්තටම මේ තථාගත ගුණ අපි වඩනවාද කියන එක පිළිබඳව අපට විශාල සැකයක් තියෙනවා. එහෙනම් අද ඉඳලා මේ නව ගුණ වලින් පුරිස ධම්ම සාරතිය කියන ගුණය අපි අද ඉඳලා වඩන්නට ඕනේ. ඒ ගුණය වඩන ක්‍රමවේදය තමයි අපි මේ ලෝකේ අල්ලපු ගෙදර මිනිස්යාවත් අල්ලපු ගමේ මිනිස්යාවත් ඥාතියාවත් මිත්‍රයාවත් දරුවවත් අපි මෙල්ල කරන්න යන්නේ නැහැ. පාලනය කරන්න යන්නේ හේතුව අපේ ළඟ ඉන්න මිනිස්යාවත් නිවන් දක්ව වීමේ අයිතිය අපට නැහැ. එයා කැමැත්තෙන් අඩුපාඩු හදාගෙන එයාගේ කැමැත්තෙන් හැම ක්ලේශ ධර්මයක්ම නිරෝධ කරගෙන එයා තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනුවම් පාන්න කැමැති වුණොත් විතරයි එයා හරියත් බෝධියටපත් වෙන්නේ. එහෙම නැතුව බලාත්කාරකමින් ගුරුපත් වීමක් දෙනවා බලාත්කාරකමින් බන්ධනාගාර සිරපත් වීමක් දෙනවා මේ විදිහට බලාත්කාරකමින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් දෙන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ ධර්මයට අනුව බලනකොට අපේ ඇසේ පුරුෂයෙක් ඉන්නවා. ඒ තමයි තමන්ගේ නම තමන් විමලසේන නම් අන්න මගේ ඇස කියන මේ විමලසේන කියන පුරුෂයා මම පාලනය කරන්න ඕනේ. මගේ කන් දෙක මමමයි. ඒ කියන්නේ විමලසේනමයි. එහෙනම් කන් දෙක තියෙන විමලසේන කියන පුරුෂයා පාලනය කරන්න ඕනේ. ඒ විදිහට ඇස් දෙක පියාගෙන තමන්ගේ නමින් හිතන්න මේ ඇස් දෙක මම වෙමි කන් දෙක මම වෙමි නාසය මම වෙමි දිව මම වෙමි කය මම වෙමි මේ සිත මම වෙමි. එහෙනම් ආයතන අයතුලම ඉන්නේ මම නම් මේ පුරුෂයා නම් මේ තමා කියලා මාන්නෙන් නිර්මාණය වෙච්ච මේ පුරුෂයා দমনය කරන්න ඕනේ. එහෙනම් ඇසෙන් මේ ලෝකෙ දිහා බලනකොට ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය ඇති නොවන විදියට අපි මේ ඇස පාවිච්චි කරන්න ඕනේ. ආදරෙන් කතා කරන්න අනේ මගේ පින්වත් ඇස් දෙක මේ ලෝකේ රාගයෙන් බලන්න එපා. මේ ලෝකේ තෘෂ්ණාවෙන් බලන්න එපා. හැම කෙනාම අපේ අම්මා තාත්තා වෙලා ඉපදිච්ච කට්ටිය කට්ටිය, දූ දරුවෝ වෙලා ඉපදිච්ච කට්ටිය, සංසාර අපේ ඥාතියෝ මිත්‍රයෝ වෙලා ඉපදිච්ච කට්ටිය. එහෙනම් මේ අය කෙරෙහි අපේ දෙමව්පියෝ බලනවා වාගේ බලන්න ඕනේ, අපේ දරුවන් වාගේ බලන්න ඕනේ. හැම කෙනාටම ආදරෙන්, සෙනෙහසෙන්, ගෞරවයෙන් සංග්‍රහ කරන්නට ඕනේ. මේක අපේ අනුකම්පාවෙන් කියලා දීලා මේ ඇස් දෙක ප්‍රියමනාප ලෙස මේ ලෝකේදී බලන්නට කිසිම මොහතක ලෝභ දේශ මොහ රාග වෛර ඇති නොවෙන්නට වග බලාගෙන ඇස් දෙක අදා ගන්න පුළුවන් නම් පළවෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ පුරුෂයා দমনය කළා. හරි සන්තෝසයි. ඒ වගේම තමයි මේ ඇස් දෙකට කොච්චර කිව්වත් එයා ආන්නේ නැහැ. එයා බලන්නෙම රාගෙමයි. එයා බලන්නෙම තෘෂ්ණාවෙමයි. මිනිසු දිහා පේන්නේ ඒ මිනිසුන්ගේ අඩුපාඩුමයි පේන්නේ. නිନ୍ଦා අපහාස කරන්නමයි යාට හිතෙන්නේ. අන්න ඒ වෙනකොට මේ ඇස් දෙකට තරවටු කරන්නට ඕනේ. සිංහනාද කරලා ධර්මයෙන් අවවාද කරන්නට ඕනේ. කුමක් නිසා මෙසේ බලම්ද? මෙසේ බලන නිසා ඇතිවෙන කර්මය කවුරු ගෙවන්නද? සංසාරයේ නැවත නැවත ඉපදිලා ගිනි මෙලවල තැපත දුකටප මේ තරම් උල තියාගන්න කුමක් නිසා මෙවැනි දුක් කරදර කම්කටොළු ඇති කරන කර්ම නිර්මාණය කරන්න ඉදයි කියලා අපේ ඇස් දෙකට අපි කතා කරන්න ඕනේ සැරෙන් අපේ ඇස්වලට අපි අවවාද කරන්න ඕනේ අනුශාසනා කරන්න ඕනේ මේ විදියට සැර කරලා ඇස් දෙක ජීවිත කාලේ වැඩිපුර කාලයක් පියාගෙන ඉඳලා ඇස් වාගෙන භාවනාව ඉඳලා ඇස්වලට දකින්න තියෙන අවස්ථාව නැති කරලා අපි අර දඬුවම් කරලා සැර කරලා අන්න ඒ ඇස් තුල තියෙන අපේ මාන්නය කියන පුරුෂයා দমনය කරගෙන මම පුරුෂ ධම්ම සාරති වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි නැවත මේ ඇස් දෙක දිහා බලනකොට එයා කිසිම අනුකම්පාවක් නැහැ. සමහර වෙලාවට තමන්ගේ අම්මා දිහා දකින්නකොට රාගයක් නැහැ. තමන්ගේ දරුවා දිහා බලනකොට සෙනෙහසෙන් වඩා ගන්නවා රාගයක් නැහැ. හැබැයි වීදී යන කාන්තාවක් දැක්කාම එයාගේ අංග චලන දිහා දැක්කාම එයාට සෙනෙහසක් ඇති වෙනවා. තෘෂ්ණා තෘෂ්ණාවක් ඇති වෙනවා රාගයක් ඇති වෙනවා එයාට ලෝභයක් ඇති වෙනවා එයාගේ ලස්සන දිහා බලනකොට තාරුණ්‍ය දිහා බලනකොට මෙයා තුළ විශාල වශයෙන් කැළඹිච්ච අසත්පුරුෂ ගුණාංග ඇති වෙනවා <clears throat> අන්න බලන්න මෙයාගේ ඇස් දෙකට එයා තරවටු කරනවා විශාලයෙන් නිඳා කරනවා මේ තරම් නිඳා සාගත ඇස් දෙක පාර යන මිනිසෙකුට නිදාසේ යන්න දෙන්න මේ තරම් තිරිසන් වාගේ ඇසිරෙන්නේ මොකක් නිසාද මේම බලන්න ඇස් දෙක ලැබුණේ මේ දුර්ලභ සමීප ගණයේ මිනිසත් භවයට මොනතරම් නින්දාවක්ද මේ විදිහට බැලුවාම අම්මා දිහා බලනකොට දරුවා දිහා බලනකොට මොනතරම් ලස්සනට බැලුවාද සුන්දරව බැලුවාද ඇයි මේ විදිහට බලන්න බැරි වුනේ තමසෙට කියලා අපි මේ ඇස් දෙකට පුද්ගලයෙකුට බයිනා වාගේ සැරකලා තරවටු කරලා නින්දා අපාස කරලා බැනවැදුනාම මේ ඇස් දෙක ලැජ්ජා ඇති වෙලා අනේ මං වාගේ මෝඩෙක් මං වාගේ තෘෂ්ණාධික මිනිසෙක් කියලා ඇස් දෙක කලබල වෙලා එයා ආක බලා ගන්නවා එනම් හොඳ දේවල් බලනකොට යහපත් දේවල් බලනකොට ප්‍රශංසා කරනවා මේ විදිහටම බලන්න පින්වත් ඇස් දෙක මේ දැස මට පින්වන්තයි හැම මොහොතම මේ විදිහටම බලන්න හැම දෙයක්ම ධර්මානුකූලව බලන්න තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාන්න සුදුසු විදිහට බලන්න කියලා ඇස් දෙකට ආශිර්වාද කරනවා ඒ විදිහටම ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් රාගයෙන් වෛරයෙන් බලනකොට නිന്ദා අපාස කරලා තරවටු කරලා මේ ක්‍රම දෙකම පාවිච්චි කරලා අදා ගන්නවා මේක තමයි මේ ඇස්වල තියෙන පුරුෂ ධම්ම සාරතිය කියන ගුණය අපි හදාගන්නා වූ ක්‍රමවේදය. ඒ වගේම තමයි මේ ඇස් දෙක නිතරම හැම තිස්සෙම අසත්පුරුෂ දේවල් දකිනවා නම්, द्वේෂයෙන් දකිනවා නම්, රාගයෙන් දකිනවා නම්, වෛරයෙන් දකිනවා නම්, අඩුපාඩුම දැක දැක දොස් කියනවා නම්, කිසිම මොහතක මට යහපත්කමෙන් ඉන්න බැරි නම් ඇස් දෙක මරලා දාන්න. ඒ කියන්නේ උගුලලා දාන්න නෙමෙයි, තාපස් කියන වේශය අරගෙන ගාකටකින් වාඩි වෙලා ඇස් දෙක පියාගන්න නැවත මේ ඇස් දෙකේ තෘෂ්ණාව නැති කරනකම් මම ඇස් දෙක අරින්නේ ඇස් දෙකට බලන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා දැස වසාගෙන තපස් රකින්න ජීවිත කාලය පුරාම සමාජයට එන්න එපා වනගත වෙලා පිණ්ඩපාත කරගෙන ඒ ගෘක්කයක් යට වාඩි වෙලා මේ ඇස් දෙකේ තියෙන සියලෝම ක්ලේශ తත්වය නැති වෙනකම් එයාට ඒ මරණ දඬණය දෙන්න අන්න මරලා දාන ක්‍රම ක්‍රමවේදය තුලිනුත් එයාට පුළුවන්කම තියෙනවා එයාගේ ඇස් දෙක দমনය කරගන්න මේ විදිහට සතර ආකාරයකින් අපේ ඇස්වල තියෙන දෝෂ අපි මර්ධනය කරගන්නට ඕනේ සතර ආකාරයකින් මේ ඇස් දෙක නිවන් දකින්න සුදුසුකම් ලබවන්නට ඕනේ සතර ආකාරයකින් මේ ඇස් දෙකේ කර්ම නිර්මාණය වෙන ධර්මතාවය නැති කරන්නට ඕනේ ඒ වගේම තමයි කන් වලට ගොඩාක් දේවල් ඇයෙනවා ඒ ඇයෙන හැම තැනම අපේ කන් දෙක අපි පරිස්සම් කරගන්න කරන්නට ඕනේ. කොයි විදිහටද පරිස්සම් කරන්නේ? ප්‍රියමනාප දේවල් ඇයෙනකොට ප්‍රියමනාප ධර්මකාරණා වලින් සංග්‍රහ කරලා කන හදා ගන්න. අප්‍රිය දේවල් ඇයෙනකොට ඒකට තරවටු කරලා නිඳා කරලා එයා කියනවා එයාගේ ප්‍රශ්නයක්, එයා බයිනවා එයාගේ ප්‍රශ්නයක්. ඒ නිඳා අපාස වලට ඔයා කලබල වෙන්නේ ඇයි? උඩපයින්නේ ඇයි? ඔයාට නෙමෙයි කිව්වේ. කන් දෙක ඔයා නෙමෙයි, ඇස් දෙක ඔයා නෙමෙයි. පුද්ගලයේ සත්වයක් නැත්තම් කාටද ඔය බැනුම අරගත්තේ? නැති කෙනෙක් මවාගෙන මොකද්ද මේ කරන යුද්ධය කියලා තරවටු කරලා කරලා අපහාස කරලා බැනවැදලා අන්න සැරෙන් මේ කන් දෙකේ තියෙන පුරුෂයා দমনය කරගන්නවා ඒ වගේම අපට ගෞරව ප්‍රශංසා දේවල් අයනකොට නිନ୍ଦා අපහාස දේවල් අයනකොට එයා කැළඹෙනවා සන්තෝෂත් වෙනවා ඒ දෙකේදීම යාට ධර්මානුකූලව අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරලා යාට තරවටු කරලා මේ ක්‍රම දෙකකින් ඒ කණේ හින්න ඒ පුරුෂයා দমনය කරගන්නට ඕනේ ඇයෙන ඇයෙන හැමතැනම අඩු ඇයෙනවා නම් කොච්චර මංගල කාරණාවක් කිව්වත් ඒ මංගල මංගල කාරණාව තුළින් එයා අඩුවක් දකිනවා නම් කොච්චර ලස්සන කරුණක් කියනකොට ඒකෙත් ඇදයක් දකිනවා නම් ජීවිත කාලේ එයාට හොඳ දේ දකින්නම බැරි නම් එයාට තියෙන්නේ කන් දෙක කිනේ පුරුෂයා මරලා දාන එක මොකද්ද කන් දෙකට මොකවත් ඇයෙන්නේ නැති විදියට එයා කන් දෙක වාගෙන භාවනා යෝගී වෙන්නවා මම කවදාවත් ලෝකේ શબ્දයක් ඇයෙන්නේ නැහැ ආන්නේ නැහැ ඒ ආන්න මම නැවත අවස් අවස්ථාවක් දෙන්නේ නැහැ. හේතුව මං ආන්න දන්නේ නැහැ. මම හාන්න දක්ෂ නැහැ. ඒ නිසා අද හිඳලා මගේ කන් වලට මොනම දේ ඇවුනත් මම ඒක මගේ නෙමෙයි කියන අදහසේ මම ගන්නෙ නෑ. කන් ඇත්තා කන් නැත්තා වාගේ ඇස් ඇත්තා ඇස් නැත්තා වාගේ කතා කරන මිනිසයා ගොළුවා වාගේ බීරා වාගේ මං ඇසිරෙනවා අද ඉඳලා මට කන් දෙකක් නැහැ කන් දෙක මැරුණා අද ඉඳලා මට මොකවත් ඇයෙන්නේ නැහැ කියලා වාඩි වෙලා ඉන්නවා ප්‍රතිචාර නැහැ ලෝභ දේශ මොහ රාග මොකවත් නැහැ. මේ විදිහට ඉන්නකොට එයාට තේරෙනවා කන් දෙක මැරුණා, කන් දෙක මරලා මේ කනේ හිටපු අසත්පුරුෂයා මම দমনය කරගත්තා. කේසි අස්වැයා দমনය කරගත්තා වාගේ තථාගතයන් වහන්සේ පුරුෂ ධම්ම සාරති වුණා වාගේ මගේ මාන්නේ කින පුරුෂයා මේ කන් දෙකෙන් මං দমনය කරගත්තා. මමත් පුරුෂ ධම්ම සාරතියේ ගුණේ වැඩුවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපට ලස්සන වචනයක් කතා කරන්න හිතෙනවා ධර්මානුකූල දේවල් කතා කරන්න හිතෙනවා හැමෝටම අර්ථයෙන් ධර්මයෙන් යුක්ත නිර්වාණ දේවල් කතා කරන්න හිතෙනවා ඒ වගේ කතා කරන හිතෙනකොට එයා සන්තෝෂයෙන් කතා කරනවා එයා ධර්ම ධර්ම කාරණා ධම්මපද ටික අනිත්‍යයත් එක්ක බෙදා ගන්නවා බලන්න සුභාසිතාච යාවාචා කියන මංගල කරුණ එයා සරණ යනවා එයා ගොඩාක් ප්‍රිය දේවල් කතා කරනවා නිවනට අදාළ දේවල් කතා කරනවා ගන්නවා මේ තුලින් එයාගේ දිවය අදා ගන්නවා ජීවා කියන ප්‍රසාදය යහපත් ප්‍රසාදයක් බවට පත් කරනවා එයා මේක තුලින් කුසල කර්ම නිස්පාදනය කරගෙන කුසලයේ උත්පාදනය කර ගන්නවා ඒ වගේම තමයි මේ තුලින් එයාගේ අයාපත්කම් ඔක්කොම අතුරුදාන් වෙලා මේ දිව කියන පුරුෂයා দমনය කරගත්තා ඒ වගේම අපට සිතවිල්ලක් එනවා අන්න අර මිනිසයා එනවා නිඳා කරන්න ඕනේ අපාස කරන්න ඕනේ කැත වචන කියන්න ඕනේ අම්මා තාත්තට විතරක් බැනලා බෑ. කිරියම්මා කිරියත්තා මුත්තා 58 ඉඳලා අත්මුතු પરම්පරාවට මම බයිනවායි කියලා සිතවිලි එනකොට තරවටු කරන්න ඒ මගේ පෙර අම්මා, ඒ මගේ පෙර තාත්තා, ඒ පෙර මගේ දරුවා, මගේ අම්මා තාත්තට මේම බනිනවද තිරිසනෙක් වාගේ පෙර ඥාතියෝ මිත්‍රයෝ නම් <clears throat> මේ අයට මේ විදිහට මම නිඳා කරනවද මොනතරම් භූත වාගේ ಗುಣධර්ම පිරිලාද පෙරේත වාගේ ಗುಣධර්ම තිරිලා පිරිලාද භූතයේ පෙරේතෙක් වාගේ මං ඇසිරෙන මැරෙන්න සූදානම් වුණා. බල්ලෙක් වාගේ බුරන්න සූදානම් වුණා. අනේ මේ මිනිස්යාට තියෙන මෝඩකමේ විපතක මාත මිනිසියෙකුට කතා කරන්නවත් දන්නේ මේ විදිහට කතා කරුවාම ඒ මිනිස්යාගේ මානසිකත්වය කොච්චරනම් දුක් වෙනවද? ලෝක සත්‍යයට දුක් දෙන්නද මිනිසක් බව ලැබුවේ සම්මා සම්බුද්ධ ශාසනය නිවන් දකින්න මිනිසක්කම අරගෙන ඕම කටයුතු කරාම නිවනක් හම්බෙයිද කියලා Tamanට උන්ට බැනලා නිନ୍ଦා ආපාස කරනවා සිතින්ම ඒ මිනිසයා ලං වෙනකොට මේ නිന്ദා අපාසය නිසා මේ සිත මෙල්ල වෙලා ඒ පුරුෂයා দমনය වෙලා එයා විල්ලාන මොනවද කල්පනා කරන්නේ කල්පනා කරන්නේ මොකවත් නෙමෙයි ඇයි මේ ලෝකයේ දුක් විඳින්න මං ඉපදුනේ කියලා කල්පනා කරනවා කිව්වම එයා හරියට සන්තෝෂ වෙනවා බලන්න නිතරම අනිත්‍ය මෙනෙහි කරන ඇටි පිළිකොල් භාවනා වඩන ඇටි <clears throat> සසර දුකෙන් එතර වෙන්න වෑයම් කරන ඇටි කියලා සන්තෝෂ වෙලා පිටත් වෙලා යනවා අර නිර්මාණය වෙන්න තිබිච්ච කර්මය නිර්මාණය වුණේ නැහැ පින්වතුනි. මේ විදිහට අපේ දිවෙන් අපට කතා කරන්න ඉතන හැම දෙයක්ම සිතින් මෙල්ල කරගෙන තරවටු කරලා නිନ୍ଦා අපාස කරලා ඒ දිව තුල ඉන්න අපේ නමින්ම අපි වාගෙම ඉන්න පුරුෂයා দমনය කරගන්නට ඕනේ. ඒ වගේම තමයි මේ දිවෙන් හොඳ මිනිසුන්ට හොඳ විදිහට කතා කරනවා නරක මිනිසුන්ට කැත විදිහට කතා කරනවා. එහෙනම් හොඳ දේවල් හොඳ විදිහට කතා කරනකොට ප්‍රශංසා කරලා ගුණ වර්ණනා කරනවා. නිନ୍ଦා අපාස කරනකොට තරවටු කරලා බැනලා සැර කරලා අදාගන්නවා මේක මේ පාවිච්චි කරලා මේ දිවේ තියෙන පුරුෂයා দমনය කරගන්නවා ඒ වගේම තමයි මේ දිව ගොඩාක් නරක නම් කැතකතාම නම් කියන්නේ ලෝභය ද්වේෂය මෝහය රාගයමයි කතා කරන්නේ නම් එයාව හතරවෙනි ක්‍රමයට මරලා දානවා ඒ ක්‍රමය තමයි කට පියාගෙන ඉන්නවා නිස්සබ්ද භාවනාවේ මාස ගණන් ඉන්නවා දම්පැන් විතරක් වළඳනවා කතා කරන්නේ දිව මරලා ඒ කියන්නේ මේ දිවට කතා කරන්න අවස්ථාව දෙන්නෙම නැහැ. එතකොට මේ දිවේ තියෙන සියලෝම කර්ම පරිසම් දෙන්න බැරුව තරංග වලින් භ්‍රමණය වෙලා නිකුත් වෙලා ගිහින් ගිහින් ගිහින් අර තරංග ටික ඉවර වුණාම දිව තියෙනවා භාෂාවක් දන්නවා වචනක් තියෙනවා කතා කරන්න කරුණ නැහැ හේතුව ඒ දිව මැරිලා ඒ පුරුෂයා দমনය වෙලා මේ විදිහට අපි හොඳ අවස්ථාවලදී ප්‍රසිද්ධියේ විශේෂ පින්කම් වලදී බොහොම ගුණයාපත් ලෙස ඇසිරෙනවා. නමුත් අපි වරදට කැළඹිච්ච වෙලාවේ, තෘෂ්ණාව වැඩි වෙච්ච වෙලාවේ, රාගයෙන් මත් වෙච්ච අවිසිච්ච වෙලාවේ අපි තිරිසන් වාගේ ඇසිරෙනවා. හොරකම් කරන්න සිටිච්ච වෙලාවේ අපි මේ ලෝකයේ පල්ලොරෙක් වාගේ ඇසිරෙනවා. සත්ව මාංශ කන්න හිටිච්ච වෙලාවේ මිනිමරුවෙක් වාගේ බිලිකොක්ක දාලා අර අහිංසක සතාගේ කට අමුණලා අර කොක්කට ඇදලා පොළොවට විසි කරලා පොල්ලෙන් වතුරෙන් ගාලා මරලා දානවා. අහිංසක සතාට කොලයක් කාලා වතුර ටිකක් බීලා ඉන්න දෙන්නේ ඒ සතා පස්සෙන් පන්නලා වෙඩි තියලා ගන්නවා. එහෙනම් මේ විදිහට පුංචි සර්පයෙක්වත් දැක්කොත් පොල්ලකින් එලගෙන එලවගෙන ගිහිල්ලා ඔළුවටම පොළු පාරක් පූජා කරලා එයාගේ ජීවිතය උදුර ගන්නවා. ජීවත් වීමේ අයිතිය නැති කර ගන්නවා. එහෙනම් මේ සියලෝම සත්වයෝ මේ මහ පොළවේ ඉපදුනා නම් ඒ සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. අපට තියෙන අයිතිය මොකද්ද? ඒ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමේ කටයුත්ත කරන්න. එහෙනම් මේ දේවල් තේරුම් අරගෙන අපේ කටයුතු වල අපේ කායික ක්‍රියාවල යාපත් දේවල් කටයුතු කරනවා නම් යාපත් විදියට ඇසිරෙනවා නම් අන්න මේ යාපත් ගුණාංග වලට ධර්මයේ තව තවත් එකතු කරනවා විනයානුකූල දේවල් උගන්වනවා. මේම ඇසිරෙන්න, මේම ඇවිදින්න, මේම ඉට ගන්න, මේම කෙල ගන්න, මේම වාඩි වෙන්න, මේ විදිහට කතා කරන්න, මේ විදිහට ඇරෙන්න කියලා සෑම අංග චලනයකටම විනය දේශනා කරලා හැම මොහොතක් ගන්න සිල් දේශනා කරලා ಗುಣධර්ම දේශනා කරලා මේ කායික චර්යාව මනා යාපත් චර්යාවක් ලෙස අදා ගන්න ක්‍රමය තුලින් පළවෙනි ක්‍රමයට යාපත්කමින් දේශනා කරලා මු르දු වචන වලින් මම පුරුෂයව দমনය කරනවායි කියන ක්‍රමවේදයට අනුව මේ කය අපි দমনය කරගන්නවා ඒ වගේම තමයි එයාට මාළු කෑල්ලක් මස් කෑල්ලක් කන්න නැතුව ඉන්න බැරි නම් එයා මේ පිළිකුයිලේ ලේ ටික ඔයාගෙන යනවා නම් ලේක කන්නේ ලේ බොන්නේ තිරිසන් සත්තු ලේ කන්නේ ලේ බොන්නේ යක්ෂයෝ එහෙනම් මම මිනිසෙක් මම මේ ලේ ටික කාලා මේ ලේ ටික බීලා මං යක්ෂයෙක් වෙන්නේ ඇයි මට තියෙන්නේ කොළ જાති කන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පාණාතිපාතා වේරමණී එහෙනම් මා වෙනුවෙන් මැරිච්ච සත්වයෙක් මට කන්න බෑ gedara මගේ මෑණියෝ උයන කෑම මා වෙනුවෙන් උයන්නේ එහෙනම් මට කියලා හුයපු දෙයක් මට කන්න අවසර නැහැ මං වෙනුවෙන් පිළියෙල කරපු දෙයක් ගන්න අවසර නැහැ මා වෙනුවෙන් කෙනෙක් මරා ගන්න බෑ. කෙනෙක් මරපු එකක් මට ගන්න බෑ. හේතුව එයා මට කොටසක් විකුණන්න කැමති නම්, එයා මට කොටසක් නිකන් දෙන්න කැමති නම්, එහෙනම් මා වෙනුවෙන් නේද කොටස දෙන්නේ? මා වෙනුවෙන් නේද ඒක නිකන් දුන්නේ? එහෙනම් මා වෙනුවෙන් නිසා ඒක නිකන් දුන්නත් ගන්න බෑ. තවත් කෙනෙක් මරපු එකක් ගන්න බෑ. උයපු එකක් ගන්න බෑ. පූජා කරන එකක් ගන්න බෑ. ඒක පූජා කරන්නේ මා වෙනුවෙන්. එහෙනම් මේ ලෝකයේ කවදාවත් මට මස් මාංශ කන්න බෑ. ලේවල කුයිලේ මට සුදුසු නෑ ගන්න කියන මේ මානසිකත්වයෙන් ආල ගල් මැස්සෙක්වත් කරෝල කෑල්ලක්වත් කන්නේ නැතුව එයා මේ කය බොහොම පිරිසිදුව නිර්මලව තථාගතයන් වහන්සේගේ ධර්මානුකූලව ජීවත් කරනවා නම් අන්න බලන්න එයාගේ අඩුපාඩුවලදී තරවටු කරලා නිନ୍ଦා අපාස කරලා එයාගේ චරිත ගුණාංග හදා ගන්නවා නම් අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙයාගේ කය නැමැති පුරුෂයා দমনය කරගත්තා දෙවනි ක්‍රමවේදයෙන් එහෙනම් අපි යාපත් ලෙස ඇසිරෙනවා අයාපත් ලෙස ඇසිරෙනවා මේ ක්‍රමවේද දෙක තුලින්ම එයාට හොඳට අර්ථයෙන් ධර්මයෙන් දේශනා නිନ୍ଦා කරනවා සමහර අවස්ථාවලදී නිନ୍ଦා අපාස කරලා තරවටු කරනවා මේ ක්‍රමවේද දෙකක් තුළින්ම අපට පුළුවන්කම තියෙනවා මේ කය පාලනය කරගන්න තුන්වෙනි මට්ටමට මේ පුරුෂයා দমনය කරගන්න ඒ විදිහටම තමයි මෙයාගේ ක්‍රියාකලාපය ගොඩාක් දුර්වල නම් මෙයා ගොඩාක් තිරිසන් වාගේ ඇසිරෙනවා නම් නිතරම රාගයෙන් පෙළෙනවා නම් වෛරයෙන් පෙළෙනවා නම් ලෝභයෙන් පෙළෙනවා නම් කොච්චර තරවටු කරලා බැන්නත් මෙයා ඇදෙන්නේ නැත්නම් අතරවෙනි ක්‍රමයට මේ පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණයට අනුව කය මරලා දාන්න ඕනේ එරමිනිය ගොතාගෙන පරියන්කෙන් වාඩි වෙලා උජින් කයෙන් තියාගෙන ඇස් දෙක පියාගන්න මාස පාක් ගියත් නැකිටින්න එපා හේතුව නැකිටි නැකිට්ටොත් නේද ඔයා අසත්පුරුෂ වැඩ කරන්නේ. ඔයාට ඕන ඕන තැන්වල යන්නේ. නිකන් එන අහිංසක සත්තු මරන්නේ. මේ අඩුපාඩු හැදෙනකම් මම නැකිටවන්නේ මේ කයට අංග චලනයක් දෙන්නේ නැහැ කියලා වාඩි වෙලා වීරියෙන් යුතව එක තැනම ඉන්න මාස ගණන් අවුරුදු ගණන් මේ කය මරලා දාන්න මේ ක්‍රමයට කය මැරුණා චලනයක් නැහැ ඇසිරීමක් නැහැ. එහෙනම් මේ කයෙන් කර්ම නිර්මාණය වෙන්නේ කය මැරිලා අර පුරුෂයා দমনය වුණා. මේක අතරවෙනි ක්‍රමය තුලින් පුරුෂ ධම්මසාර්ථී ගුණය අපි ලබාපු මිනිසත් භවයේ අපි තුලින් නිර්මාණය වුණා. ඒ වගේම තවත් පුරුෂයෙක් ඉන්නවා මා භයානක පුරුෂයෙක්. එයා තමයි අපට ලැබෙන ගඳ සුවඳ වලින් නිර්මාණය වෙන ක්ලේශ ධර්මය. ගඳේදී අපි මිනිසුන්ට බයිනවා මොනතරම් ගඳක්ද යනවා මිනිස්සු පැත්තකට මේ පැත්ත පළාත් එන්න එපා ගඳයි කියලා. එහෙනම් මිනිසුන්ට නිඳා ආපාස කරන්න, ద్వේෂය කරන්න, වෛරය කරන්න මේ ගඳ හේතුවක් වුණා නේද? එහෙනම් මේ ගඳ මන් ළඟ නැද්ද? මමත් ඇවිදින කුල්ලොරියක් නේද? මේ විදිහට මේ කයට හොඳට ධර්මයෙන් අර්ථයෙන් දේශනා කරලා යථාර්ථයේ පරම සත්‍ය තේරුම් කරලා දීලා ඒ අඩුව හදාගෙන ඒ නාසය කියන පුරුෂයා দমনය කරගන්න ඒ වගේම තමයි මෙයාගේ අඩුපාඩු නිසා මිනිසුත් එක්ක නිନ୍ଦා අපාස කරගන්නවා නම් සුවඳවත් දේවල් එයා කැමති වෙලා හිමින්ද යනවා නම් ඒ අකමැති දේවල් එයා ප්‍රතික්ෂේප කරලා බැනවදිනවා නම් මේ ගුණාංගයට තරවටු කරලා ඇයි මේ විදිහට ඇසිරෙන්නේ ගඳයි සුවඳයි අනුන්ගේ ප්‍රශ්න ඒ ප්‍රශ්න වලටයි මිනිස්සු අමනාප කරගන්නේ මේ විදිහට ගඳ සුවඳ හිමින්ද නෙමෙයි මිනිසත් බව ලැබුවේ ආනාපාන සතිය භාවනාව වඩන්න එහෙනම් ආනාපාන සති භාවනාව වඩන කමඨාන් උපකරණය මිනිසුන්ට තමන්ට බනින්න පාවිච්චි කරන්නේ ඇයි කියලා නිନ୍ଦා අපාස කරලා තරවටු කරලා ඒ පුරුෂයා দমনය කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි යහපත් දේවල් හොඳට සන්තෝෂයෙන් ඉඹලා තථාගතයන් වහන්සේගේ මල් ආසනෙන් එන්නව මල් සුවඳ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට ඒක ශ්‍රවණය කරන එන්නව සුවඳ සද්ධර්මයේ සුවඳ අපි ස්පර්ශ කරලා සන්තෝෂ වෙනවා. ඒ වගේම තමයි අසත්පුරුෂ ක්‍රියාවක් දකිනකොට ඒ අධර්මයේ සුවඳ අපට ඌලගෙන තියාගෙන ඉන්න බෑ. අපි කැළඹෙනවා. මේ අවස්ථාවවලදී අපි තරවටුත් කරන්න ඕනේ. අපි ඒකට ප්‍රශංසාත් කරන්න ඕනේ. හොඳ දේවල් වලට ප්‍රශංසා කරලා නරක දේවල් වලට තරවටු කරලා මේ සෑම අඩුවක්ම අපි හදන්න ඕනේ. එහෙම හදන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව තුන්වෙනි කාරණාව තමයි අපි අසත්පුරුෂ දේවල් වලට දඬුවම් කරලා තරවට්ටු කරනවා මේ හොඳ දේවල් වලට ප්‍රශංසා ගෞරව කරනවා මේ ක්‍රමයට මේ පුරුෂයා দমনය කරගන්නට ඕනේ එහෙනම් කේසි තමන්ගේ ජීවිත කාලෙම අස්වැ අතර ක්‍රමයට පාලනය කරා দমনය කළා කේසි තථාගතයන් වහන්සේගේ ධර්මය තුලින් අවබෝධ කරගත්තේ මේ ධර්මතාවය මගේ සිත මට দমনය කරගන්න ක්‍රම හතරක් පේනවා එහෙනම් පුරුෂ ධම්ම සාරතිය දකින ගුණය තථාගතයන් වහන්සේ පමණක් නෙමෙයි තුන්තරා බෝධියකින් එකක් පතන සෑම බෝධිසත්වයක්ම වඩන්න ඕනේ ගුණධර්මයන් බෝසත් චර්යාවක්. එහෙනම් අපේ පාරමිතාව අපි පුරන්න දන්නේ නැහැ. ඇයි අපි පාරමිතාව පිළිබඳ අවබෝධය අපට නැහැ. එහෙනම් පුරුෂ ධම්ම සාරතිය කියන පාරමිතාව පුරන්නේ කොහමදයි කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි මේ පුරුෂ ධම්ම සාරතිය කියන ගුණය වඩමු. තථාගතයන් වහන්සේ කේසීට දෙස් දේශනා කරපු කේසි සූත්‍රය තුලින් අපි විශාල අවබෝධයක් ලැබුවා. අපි ලබාපු මිනිසත් භවයේ මේ පුරුෂයෝ හතර දෙනා দমনය කරගන්නේ කොහමද? මේ මා භයානක අස්වියෝ හතර දෙනා দমনය කරගන්නේ කොහමද? අපිත් කේසි වෙන්නේ කොහමද? තථාගතයන් වහන්සේ බවට පත් වෙලා තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පාන්නේ කොහමද කියන අවබෝධය අපි ලැබුවා. එහෙනම් මේ නාසය තුන් කියන මේ ඉන්ද්‍රිය තුල අපට ගොඩාක් තරහා ඇති වෙනවා නම් ගඳ දේවල් වලට අපිට වෛරය ඇති වෙනවා නම් මේ නාසය අඩුපාඩු අපට අදා ගන්න බැරි නම් කෙලස් දේවල් වලට මෙයා කැමති නම් මේ නාසය අපට කියන්න කිසිම දෙයක් නෑ හැම දෙයක්ම අඩු නම් එහෙනම් අපි කරන්න තියෙන්නේ නාසය මරලා දාන එක. ඇයි කේසි කිසිම පාලනයක් නැති අශ්‍රයා මරලා දැම්මා වාගේ තථාගතයන් වහන්සේ අදණ්ඩ බැරි මිනිසයා බ්‍රහ්ම දණ්ඩනේ මරලා දැම්මා වාගේ අපිත් මේ නාසය මරලා දානවා කිසිම ගඳක් සුවඳක් නැති තැනකට ගෙන වාඩි වෙලා ආනාපාන වඩනවා ජීවිත කාලය පුරාම ආනාපාන තුල සිය පවත්නවා කිසිම තප්පරයක සුවඳවත් ගඳවත් මට ඉඹින්න දෙන්නේ නැහැ හේතුව බ්‍රහ්ම දණ්ඩනේ දීලා අපේ නාසය අපි මරලා දැම්මා එයාට කවදාවත් කිසිම දෙයක් ඉමින්න පුළුවන් කමක් නැහැ මේ විදිහට කළාම ගඳ නෑ යාට කැළඹෙන්න සුවඳ නෑ යාට ඇලෙන්න එහෙනම් මේ විදිහට නාසය මරණයටපත් වෙලා අපේ අතරවෙනි පුරුෂයා නාසය තුලින් දමණය කරනු ලබනවා එහෙනම් මේ විදිහට ඇසේ ඉන්න සතර ආකාර দমনය අපි ඉගෙන ගත්තා. කනෙන් පුරුෂයා দমনය කරන ක්‍රමවේද හතරක් ඉගෙන ගත්තා. දිවෙන් අපේ රස අපේ වචන වලින් පුරුෂයෝ দমনය කරන ක්‍රමවේද හතරක් ඉගෙන ගත්තා. නාසයෙන් ක්‍රමවේද හතරක් ඉගෙන ගත්තා. කයෙන් අපි ක්‍රියාවෙන් පුරුෂයෝ দমনය කරන ක්‍රමවේද අතරක් ඉගෙන ගත්තා. එහෙනම් අද ඉඳලා පංචකාමයන් দমনය කරන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙමු. මේ මොහොතේ ඉඳලා අපි සෑම පුරුෂයෙක්ම দমনය කරමු. අපි තුල ඉන්න ලෝභ පුරුෂයා দমনය කරමු. ද්වේෂ පුරුෂයා দমনය කරමු. මෝහ පුරුෂයා দমনය කරමු. තෘෂ්ණා පුරුෂයා দমনය කරමු. රාග පුරුෂයා দমনය කරමු. වෛර පුරුෂයා দমনය කරමු. පලිගන්න කරන්නා වූ පුරුෂයා দমনය කරමු මේ විදිහට අපි තුල ඉන්න සියලෝම කෙලෙස් ಗುಣධර්ම দমনය කරලා මමත් පුරුෂ ධම්ම සාරති මේ බඹයක් විතර උස තියෙන මගේම කය මන් দমনය කළා මගේම සලායතන මන් দমনය කළා තථාගතයන් වහන්සේගේ කේසි සූත්‍රයට අනුව මම මාව দমনය කළා පුරුෂ ධම්ම සාරති කියන තථාගතයන් වහන්සේගේ ශාසනය පුරුෂ ධම්මත ශ්‍රාවක සංඝ බවට පත් වුණා එනම් පුරුෂ ධම්ම ශ්‍රාවක ඕක සංග වෙන්න ඒ ಗುಣධර්මය වඩන්න අපි හැමෝටම අද කමඨාන ලැබුණා ධර්ම දේශනාව ලැබුණා එහෙනම් මේ පුරුෂ ධම්ම සාරතේ කියන ගුණය බොහොම සියුම් ලෙස වඩන්න තවත් පුරුෂයෝ හතර දෙනෙක් ඉන්නවා අපට দমনය කරගන්න ඒ තමයි අපේ සිත අපේ සිත යම් යම් තැන්වල වාඩි වෙලා බොහොම ප්‍රියමනාප දේවල් කල්පනා කරනවා. එයා ධාර්මික දේවල් කල්පනා කරනවා. තථාගතයන් වහන්සේගේ ශාසනය තුල පිරිනිවන් පාන්න සුදුසු දේවල්, මංගල දේවල් කල්පනා කරනවා. අපේ තථාගතයන් වහන්සේ මේ විදිහට ජීවත් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට ජීවත් වුණේ පොළු පාරක් දුන්නා බ්‍රාහ්මණයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පිටිපස්සෙන් ඇවිල්ලා ඇරිලවත් බැලුවේ නැහැ. ඇයි මගේ කර්මයටයි මේ ප්‍රතිඵලය හම්බ වුනේ. මට ඇරිලා බලන්න අවසර නැහැ. හේතුව මට වැදුනා වැදුන බව දැනගත්තා. ඒ දැනගත්ත සිතිවිල්ල අත්හැරියා. පාරක් වැඩිච්ච එක අමතක වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇරිලා බලන්න නැතුව ඒමම් පිණ්ඩපාතේ වැඩියා. එහෙනම් මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ ಗುಣධර්ම මෙනෙහි කරගෙන මමත් මේ විදියට වඩමි. ගමෙන් කොනම කෙනෙක් මට පොළු පාර දීපුවාදෙන්, කනේ පාර දීපුවාදෙන්, ටොකු පාරවල් දීපුවා ගැව්වාදෙන් ගැව්වේ කවුද කොමක් නිසා ගැව්වාද කියලා මම නෙමෙයි කට ඇරලා වචනයක් ආන්නේ හේතුව මම තථාගත ශ්‍රාවක සාරිපුත්තගේ සරණ යනවා ඒ උත්තමයාගේ ಗುಣධර්ම මගේ සංඝ ගුණ වශයෙන් මම වඩනවායි කියලා මේ විදිහට අපේ සිටිවිලි වල උත්තරී මනුෂ්‍ය ධර්ම මෙනෙහි වෙනකොට යාපත් ගුණ අපි තුල සී වෙනකොට ඒ හැම ගුණයකටම සාදුකාරයක් දෙනවා අනේ මගේ සිත කොච්චර පිරිසිදුද නිල්මානෙල් මලක් වාගේ බොහොම පෑපත් ප්‍රියමනාපයි අවශ්‍යයි. එහෙනම් මේ වගේ ධර්ම ගුණාංග වලට අපි සාදුකාරයක් දීලා নমස්කාරයක් දීලා ඒ ගුණාංග වලට එකතු වෙලා සන්තෝෂ වෙනවා. මේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල යාපත් දේවල් වලින් සංග්‍රහ කරලා සිත দমনය කරගන්නා වූ පළවෙනි ක්‍රමය. දෙවැනි ක්‍රමය තමයි අපේ සිතට අසුවලා මගේ පවුලට මේම කළා අසුවලා මගේ දරුවාට මේම කළා කියලා වෛරයක් ඇති වෙනවා ක්‍රෝධයක් ඇති වෙනවා <clears throat> ජීවිතේ කවදාරි දවසක ඒ මිනිස්යාගේ මම පලි ගන්නවායි කියලා ඇති වෙනකොට මේවා අසත්පුරුෂ ගුණධර්ම මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ කර්මානුරූපී වෙන්නේ අපි යමක් කළා නම් පෙර භවයේ ඒක නැවත අපට වෙනවා අපි යමක් දුන්නා නම් පෙර භවයේ ඒක නැවත අපට ලැබෙනවා එහෙනම් මේ ලෝකේ අපි අසරණ වෙන්නේ අපි ඉන්සාවට පීඩාවට කරදරයටපත් වෙන්නේ අතපය අයිමි වෙන්නේ ගෞරවය අයිමි වෙන්නේ පෙර භවයේ අපි මිනිසුන්ගේ ගෞරවය නැති කරන්නේ නැති පෙර භවයේ මිනිසුන්ගේ අතපය නැති කරන්නේ නැති පෙර භවයේ මිනිසුන්ට නිନ୍ଦා අපාස කරන්නේ නැති ඒ නිසා ඒ නිନ୍ଦා අපාසය අගෞරවය ඒ වගේ වේදනා දුක් කරදර කම්කටොළු අපටත් ඒ විදියටම එනවා. අපි දීපු දේවල්මයි පින්වත්නි අපට නැවත ලැබෙන්නේ. තවත් කෙනෙක් දීපු දෙයක් අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ සිතවිලි වල අඩුපාඩු දකින්නකොට ඒක තුළ ලෝභ දේශ මොහ රාග දකින්නකොට මේ සිතට හොඳට තරවටු කරනවා නිന്ദා අපාස කරනවා හොඳට බැනවදිනවා අනේ මේ මිනිස්යාගේ තියෙන දුස්සීලකම මොනවා නිසා මේම හිතනවද අර මිනිසෙන් පලි අරගෙන ඒ මිනිසයා කරගත්ත කර්මයට කර්මානුරූපී දඬුවම් ලැබෙනවා නම් අපායට යනවා නම් තිරිසන් වැඩ නිසා තිරිසන් ලෝකේ ඉපදෙනවා නම් මම මේ මිනිසයාට බැනලා ගාලා ඒ මිනිසයාගේ අතපය කඩලා කරලා මමත් ගෙන් ඒ මිනිස්යාගේ බලු ජීවිතේ බලු පැටියෙක් කියලා ඉපදෙන්නේ ඇයි? ඒ මිනිස්යාගේ තිරිසන් ලෝකේ මමත් ඉපදිලා ඒ මිනිස්යත් එක්ක මමත් බුරාගන්නේ ඇයි? මොකක් නිසා මම දේවදත්ත වෙලා තථාගතයන් වහන්සේගේ පිටිපස්සෙන් ගියා වගේ මම මේ මිනිස්යාට දේවදත්ත වෙලා පොළු අරගෙන දුනුආයෝ අරගෙන මේ මිනිස්යාගේ පිටිපස්සෙන් සංසාරෙන් ගියාම ඇවිද ඇවිද දුව දුව ගියාම මගේ සංසාර බය විවර කරගන්න මට කාලයක් නැහැ. ඇයි? අනුන්ගේ පස්සෙන් ලෝ බැදලා වෙලා මගේ කෙලෙස් වල අඩුපාඩු හදන්න මට කාලයක් තිබිලා නැහැ. මේ විදියට අපේ අඩුපාඩු ඇති වෙනකොට ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනකොට නිന്ദා අපාස කරලා ඒකට ද්වේෂ කරලා හොඳටම තරවටු කරලා ආවාද අනුශාසනා කරලා මේ සිත দমনය කරගෙන ධර්මානුකූල වැඩගස්ස ගන්න ඕනේ. මේක තමයි දෙවනි ක්‍රමයට අපගේ සිත නැමැති පුරුෂයා দমনය කරගෙන පුරුෂ ධම්ම ශ්‍රාවක සංගවන ගුණාංගය එන අපි පුරුෂ ධම්ම සාර්ථි අපි කියන තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රය බවට පත් වෙමු. එහෙනම් තුන්වෙනි ක්‍රමය තමයි මේ සිතට හොඳ ගුණයාපත්කම් මතක් වෙනවා. එතකොට අපි සිතට මු르දු වචන වලින් කතා කරනවා. බොහොම හොඳයි, බොහොම හොඳයි මේ විදිහට හිතන්න, මේ විදිහට කල්පනා කරන්න, මේ විදිහට පේනවාද හරි සන්තෝසයි, මේ විදිහටම ලෝකෙදියා බලන්න කියලා අපි සිතට ගොඩාක් ප්‍රශංසා කරනවා. ඒ වගේම තමයි කාන්තාවක් දැකලා රාගය ඇති කරනකොට, තෘෂ්ණා කරනකොට නිନ୍ଦා අපාස කරනවා. අනේ මේ වගේ තිරිසනෙන් මේ වගේ බල්ලෙක් මට කවදාවත් හම්බෙලා නැහැ. මේම පෙර භවයේ අම්මා තාත්තා ගැන මේම බලනවාද? තමන්ගේ දරුවෝ නේද මේ ලෝකේ හැම කෙනාම පෙර භවයේ දරුවෙක් දිහා මේම රාගෙන් බලලා තෘෂ්ණාවෙන් බලලා මොන අපායට ගින් ඉපදෙන්නද දරුවා අඳ අඳුරන්නේ නැති තිරිසනා කියලා මේ සිතට හොඳට බැනලා නිඳා කරලා අපාස කරලා තරවටු කරලා හොඳ දේවල් වලදී ප්‍රශංසා කරලා මේ ක්‍රම දෙකෙන් මේ පුරුෂයා দমনය කරගන්නවා මේ සිත නැමැති පුරුෂයා තුන්වෙනි ක්‍රමයට দমনය කරගෙන පුරුෂ ධම්ම සාරතිය කියන ගුණය අපි තුලින් වඩනවා ඒ වගේම තමයි මේ සිත නිතර නිතර ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් මත් වෙලා හැමතිස්සෙම වෛරයෙන් කල්පනා කරනවා. මම නම් මේක කරනවා මයි. මම නම් පලිය ගන්නවා මයි. මම නම් අසුවලා මරනවා මයි. මම නම් ඒ කාන්තාව කොමරි ගන්නවා මයි. සරණ පාවා ගන්නවා මයි. විනාඩි 5ක් හරි ඒ කාන්තාවගේ ඉමිකාරත්වය මං ගන්නවා මයි කියලා රාගයෙන්, තෘෂ්ණාවෙන්, ලෝභයෙන්, වෛරයෙන්, ක්ලේශ වලින් මත් වෙවි නිතරම දවෙනවා නම් කෙලෙස් ගින්න තුල යා නිතරම තැන් දෙනවා නම් එයාගේ සිත මරලා දාන්න කැරෙන්න වෙන කරන්න මොකවත් නැහැ. ගිහින් වාඩි වෙන්න සේනාසනයක ගාක්කට පරියන්කෙන් ඇදෑස් වසා ගන්න අත් දෙකට එකට එකතු කරගන්න සිතට මරණ දඬුවම දීලා මරලා දාන්න එක අරමුණක ඉන්න කිසිම අරමුණක් එන්න දෙන්න එපා. අරමුණු නැති සිත මරණයටපත් වෙච්ච සිත සමාධිගත කරන්න සිතවිලි නැති කරන්න එහෙනම් එයාව නැති කරනවායි කියලා කියන්නේ මරලා දානවා. සිත මරලා එයා සමාධිසුවෙන් ඉන්නවා. ඉන්නවා එක අරමුණක ඉන්නවා අවුරුදු ගණන් මොකද හේතුව කියලා බලනකොට එයාගේ සිත මරලා එයාගේ සිත මරලා නිසා ලෝභය ඇති වෙන්නේ නැහැ ද්වේෂය ඇති වෙන්නේ නැහැ රාගය ඇති වෙන්නේ නැහැ වෛරය ඇති වෙන්නේ නැහැ කිසිම මොහතක කිසිම දෙයක් එයා තුළ නිර්මාණය වෙන්නේ නැහැ එනම් පුරුෂ ධම්ම සාරති කියන ගුණය එයා තුළ පරිපූර්ණ වෙලා එයාගේ සිත මරලා එයා එයාගේ පුරුෂයා দমনය කරගෙන එනම් බලන්න මොනතරම් ලස්සන සූත්‍රයක්ද කේසී සූත්‍රය කේසී සුවිශී කියන බ්‍රාහ්මණයාට ඒ අස්ව দমনය කරන උත්තමයාට තථාගතයන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් දේශනා කළා. එයා එයා කරන රස්සාවම එයාට කමඨාණක් කරලා දුන්නා. එයාගේ රස්සාව මංගල නිවන් පණිවිඩයක් බවට කරලා දුන්නා. එයාගේ රස්සාව එයාට ප්‍රඥාව වඩන්න භාවනාවක් කරලා දුන්නා. එහෙනම් කේසි එයා ඒ අඩුපාඩු හදාගෙන අරියත් බෝධියටපත් වුණා නම් කේසි තමන්ගේ අඩුපාඩු හදාගෙන උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිරුණා කරනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ අවවාදය අනුශාසනාව කේසී සූත්‍රය තුලින් යා ලබාගත්තා වූ අවබෝධයේ ප්‍රඥාව එහෙනම් අද අපි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ 2600කට පස්සේ ඉපදිලා අපට කේසී සූත්‍රයේ අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනු ලැබුවා ඒ තථාගතයන් වහන්සේගේ මහා සංඝ රත්නය අපට ඒ සූත්‍රයේ නැවත දේශනා කළා අපේ ගතිගුණවල තියෙන පුරුෂයෝ මර්ධනය කරලා දමනය කරලා අපි පුරුෂ ධම්මසාරති වෙන්නේ කොහොමද කියලා කියලා. එහෙනම් හදෙන් ඉඳලා අපි හැමෝම සාදුකාරයක් දීලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. පුරුෂ ධම්ම සාරථී කියන භාග්‍යතුන් වහන්සේගේ නව ගුණාංග වලින් ශ්‍රේෂ්ඨ ගුණධර්මය අපගේ ගුණධර්මයක් කොට වඩමු. සෑම මොහොතක් ගානේ ඇසකන දිවනාසය සමසිත තුලින් පුරුෂ ධම්ම සාරථී ගුණ ගුණය වඩමු. සෑම තප්පරයක් ගානේ අපි හතර ආකාරයේ තුලින් අපි තුල තියෙන ලෝභ දේශ මොහ වෛර රාග කියන පුරුෂයෝ দমনය කරලා මම පුරුෂ ධම්ම ධම්ම සාරථි වුණා. මම පුරුෂ ධම්ම ශ්‍රාවක සංඝිකා වුණා. මම පුරුෂ ධම්ම සාරථි කියන තථාගතයන් වහන්සේගේ දරුවෙක් වුණා කියලා ඔප්පු කරමු. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. ශ්‍රී සද්ධර්මයේ යමු. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ සරණ යමු. හැම දෙයක්ම කර්මානුරූපීව සිද්ධ වෙනවා. අපට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. නින්දා වෙන්න, අපාස වෙන්න, ලැජ්ජා වෙන්න, අගෞරවයටපත් වෙන්න කිසිම හේතු හේතුවක් නැහැ. මම මිනිසත් භවයේ ලබන්නේ මම මේ ලෝකයේ කිසිම දෙයක් කරන්න නෙමෙයි එක දෙයක් කරන්න අරියත් බෝධියට වැඩ කරගන්න. එහෙනම් මාගේ මිනිසත් භවයේ මම මොකවත් නොකරමි. අද ඉඳලා අරියත් බෝධියට වැඩ කරමි. මගේ ඉපදීම නවත්තන්න වැඩ කරමි. පුරුෂ ධම්ම සාරතේ කියන ගුණය මම පාරමිතාවක් වශයෙන් පුරමේ කියන මේ අදිස්ථාන පාරමිතා සිත ඇති කරගෙන මේ තප්පරේ ඉඳලා මේ මොහොතේ ඉඳලා ආයතන අයතුලින් තථාගත ගුණ අපි වඩමු පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණේ වඩමු මේ මොහොතේ අපි විශාල කුසල ධර්මයක් කරගත්තා ඒ කුසල ධර්මයේ තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න අපේ වටිනා මිනිස් ජීවිතයේ කාලය පූජා කරපු එක තවත් කුසල ධර්මයක් කරගත්තා ඒ තමයි අපේ වටිනා ජීවිතයේ ශ්‍රමය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා අපි ආයෝජනය කළා එහෙනම් කාලයේ ශ්‍රමය අපි කැප කරලා විශාල කුසලයක් කරගෙන ඒ කුසල කර්මයේ ditta ධම්ම වේදනීය කර්මයේ වශයෙන් අපට කේසී කියන ඒ උත්තරීතර නිවන් පණිවිඩය අපට හම්බ වුණා. එහෙනම් හදේ ඉඳලා අපි හැමෝම කේසී බවට පත් වෙමු. අපේ පුද්ගලික නම් ටික අමතක කරලා මගේ නම හදේ ඉඳලා කේසී මම පුරුෂ ධම්ම සාර්ථී ගුණය වඩනවා. මගේ පුරුෂයෝ 6 දෙනෙක් ඉන්නවා. හතර ආකාරයෙන් මම මර්ධනය කරලා මරණයටපත් කරලා මම තථාගත පුරුෂ ධම්ම සාර්ථී තනන් වහන්සේගේ ශ්‍රාවක සංඝයෙක් සංඝිකාවක් කියලා මම අද ඉඳලා මේ සරණ යනවායි කියලා මේ අවවාදේ අනුශාසනාව කමඨාන මේ ධර්ම දේශනාව ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසක් බවේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය අපි තුළ සම්පූර්ණ වෙන්නට හේතු වේවා වාසනා වේවා ඒ වගේම මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය මුල් කරගෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල හතර ලැබෙන්නට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාර 对呀。 එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි සියලුම දෙනා කේසී බවට පත් වෙමු. කේසී කියන නාමය අපේ නාමය කරගෙන මේ අසකන දිව නාසය සමසිත තුලින් අසත්පුරුෂය ඕනතරම් ඉන්නවා. අසත්පුරුෂ ගුණාංග ඕනතරම් තියෙනවා. සෑම ගුණයක්ම මර්ධනය කරනවා. මම අද ඉඳලා පුරුෂ ධම්ම සාරතේ කමඨාන වඩනවා කියනක මේ පුණ්‍යක් ඇත නැමැති සිතේ වපුරාගෙන නැවත නැවත සී කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ තථාගත ගුණ අපේ ගුණ වශයෙන් වඩමු පුරුෂ සම්ම ධම්ම සාර්ථී කියන ගුණය වඩලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ අවවාදයේ අනුශාසනාව ධර්ම කමඨාන මේ කේසී සූත්‍රය ඔබ සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න